පටලැවිල්ල ඒ තමයි සාංශාරිකව කුසල් කරලා තියෙනවා පින්කම් කරලා තියෙනවා ප්‍රඥාවෙන් තොරව ගුණ නුවණ අවදි කරගන්නේ නැතිව එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් වර්තමානයේ දාණය පිළිබඳව ගොඩාක් මිනිස්සු උනන්දු වෙනවනේ විශේෂයෙන් ලංකාව ගත්තාම දන් දීමත්ින් ඉතාලම ඉදිරියෙන් ඉන්නවා. නමුත් මේ දන් දෙන ප්‍රමාණයට මිනිස්සුන්ගේ ಗುಣ නුවණ අවදි වෙන බවක් පේන්නේ නැහැ. මනුස්සත්වය අවදි වෙන බවක් පේන්නේ නැහැ. හැමතිස්සෙම අනිත් අයට කෙනෙහිලිකම් කරන්න, අනිත් අයට සමග ගැටෙන්න, විනාශ කරන්න බොහෝ විට ක්‍රියාත්මක වෙනවා. හැබැයි යමක් පරිත්‍යාග කරන්නට අවශ්‍ය වෙච්ච තැනදී පරිත්‍යාගයත් කරනවා. එතකොට ඇයි එහෙම පරිත්‍යාග කරද්දී අර ගුණනුවණ වැඩෙන්නේ නැත්තේ? පරිත්‍යාගය කියන එකේ අර්ථය මා පමණක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්න ඕන. අනුන්ගේ යහපත වෙනුවෙන් මම කැප වෙන්න ඕන කියන මේ ආකල්පෙනේ වැඩෙන්න ඕන. ඒකනේ manussත්වයේ පිළිබඳ මූලික ආකල්පය. නිසා දාණයෙන් අර්ථවත් වෙන්නේ ඒ ආකල්පයයි. පංචශීලයෙන් අර්ථවත් වෙන්නේ ආකල්පයයි. නමුත් පංසීල රැකලා තියනවා, දන් දීලා තියනවා. ඒ ආකල්පේ, ඒ ගුණය, ඒ නුවණ අවදි වෙන්නේ නැත්තේයි. ඒවැ මූලික පරමාර්ථ යටපත් වෙලා අනුන් මාපමණක් නෙමෙයි අනුනුත් ජීවත් වෙන්න ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට උදව් කරන්න ඕන කියන ආකල්පෙන් නෙමෙයි දුන්නොත් තමයි අපට ලැබෙන්නේ අපට ලබන්න ඕන නිසා දෙනවා එතකොට ගුණයක් නැහැ නුවණක් නැහැ හැබැයි ලෝකෙට යම් යම් උපකාර කරලා තියෙනවා. ලෝකෙට උපකාර කරපු නිසා ඒකෙන් ලෝකෙට යහපතක් වුණු නිසා ඒවා ප්‍රවෘත්ති විපාක හැටියට ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පසුව මිය යනතෙක් ලැබෙන විපාකය. එතකොට උත්පත්තිය සඳහා බලපාන කර්මය හඳුන්වනවා ජනක කර්ම කියලා. එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකයේ හැටියට ප්‍රවෘත්ති විපාකය කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන විපාක. එතකොට අර ගුණ නුවණින් තොරව කරපු කුසල් දහම් උනත් අනිත් අයට ගෙවල් හදලා දුන්නා නම් ගෙවල් සකස් කරගන්නට ලෝකෙන් සහයෝගය ලැබෙනවා. කන්න දුන්නා නම් කන්න හම්බ වෙනවා. නිරෝගීකම දුන්නා නම් නිරෝගීකම ලැබෙනවා. දැන ඉගෙන ගන්න උදව් කළා නම් ඒකට ශක්තිය ලැබෙනවා. මේ විදිහට ලෝකෙට වපුරපු වපුරපු හැටියට ඒ සම්පත් ලැබිලා තියෙනවා. හැබැයි ಗುಣ නුවණ අවදි කරගෙන නැහැ. එතකොට ඒතනත්තාට ಗುಣ නුවණ අවදි කිරීම පිළිබඳව පුහුණුවක් සාංශාරික වශයෙන් නැහැ. පුරුවක් නැහැ. එතනට පෙළඹීමක් නැහැ. හැබැයි අර සසරින් ලැබිලා තියෙන පුණ්‍ය ශක්තිය ප්‍රබලව විපාක දෙනවා. එතකොට ඒවා අවභාවිතයට ලක් කරමින් Tamanටත් අනුන්ටත් අනර්ථය පිනිස හැසිරෙනවා. ඒ නිසා පින්නතුනේ ප්‍රඥාවෙන් තොරව, ගුණනුවණින් තොරව පින්කම් කිරීම තරම් අනර්ථකාරී දෙයක් මේ සසර ගමනේ තවත් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පිනතුරි අපි අර මුලින් සිහිපත් කළානේ සාංශාරික පුණ්‍ය ශක්තිය නැතිනම් ඒතනත්තා දුක් විඳිනවා. ඒක හොඳ නැහැ. නමුත් ඒතනත්තා ඒ දුක් විඳින නිසා ඔහුට මහා අපරාධ කරන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා. හැබැයි පුණ්‍ය ශක්තිය නිසා ධනය බලය පිරිවර හැකියාව ලැබුණහම ඒතනත්තට ගුණනුවණ නැත්තම් ඔහු කරගන්න අපරාධවල ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්නට පුළුවන් කමක්. ඒ නිසානේ අද ලෝකේ බලවත්යයි කියන රටවල ඉන්න ඇතැම් අය කරන අපරාධ සසරේ කවදා කොහොම කෙබඳු දුගතියක ඉපදිලා විඳලා ඉවර කරන්න පුළුවන් වේද කියලා හිතා ගන්න බෑ. ඒගොල්ලන්ට වෙනම දුර්ගති නිර්මාණය වුණොත් ඇරෙන්නට අපි අහලා තියෙන තැනක ගිහින් ඒබඳු විපාකයක් විඳින්නට ඉඩ ලැබෙයිද කියලා හිතා ගන්නටවත් බැරි තරම්. ඒ තරම්ම බරපතල අපරාධ ලෝකයේ ඇතැම්මයි සිද්ධ කුමක් නිසාද? අර ශක්තිය ලැබිලා තියෙනවා. හැබැයි අවශ්‍ය තරම් ගුණ නුවණ අවදි වෙලා නැහැ. පින්නතුනි දිව්‍ය ලෝකවලින් ඉහළම දිව්‍ය ලෝකයේ හැටියට හඳුන්වන්නේ පරිනිර්මිත වසවර්ති දිව්‍ය ලෝකෙනේ. ඒ ප්‍රබලම පුණ්‍ය ශක්තියෙන් උපදින. නමුත් එහි උපදින ඇතැම් දෙවිවරු තමයි වසවර්ති මායя හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කුමක් නිසාද? තමන්ට පුණ්‍ය ශක්තියෙන් ලැබිලා තියෙන ඒ බලපරාක්‍රමය මම හිතන විදිහට මම කැමති විදිහට අනිත් අය පවතින්නට ඕන මගේ සිතුම් පැතුම් වලින් ආකල්ප වලින් පරිබාහිර නොවිය යුතුයි කියලා ඔහු තමන්ගේ ආධිපත්‍ය බලපුලුවන්කාරකම පතුරවන්නට යනවා. ඒකේ සීමාව කොතෙක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒකෙන් අර්ථයක්ද අනර්ථයක්ද කියලා තේරෙන්නේ නැහැ. රහතුන් වහන්සේලා සමග පසේ බුදුවරු සමග පමණක් නෙමේ සම්මා සම්බුදුවරු සමග පවා හැපෙන්න ගැටෙන්න පාලනය කරන්න ගිහිල්ලා කල්ප කාලාන්තරයකින් ගෙවා නිම කරගන්නට බැරි තරම් මහා කුසල කර්ම සිද්ධ කරගන්න. ඇයිද පුණ්‍ය ශක්තියෙන් ඉපදිලා තිනවා ಗುಣ නුවණ අවදි කරගන්නට සාංශාරිකව හුරු වෙලා නැහැ. එතකොට සමහරලාට ගුණය නුවණ නැතුවමත් නෙමෙයි. සසරේ ඒවා ස්පර්ශ කරලා නැතිකම නෙමෙයි දැන් අර මහදන සිටු පුත්‍රයා අපි දකිනවනේ ගුණේ නුවණ නැතුව නෙමෙයි රහත් වෙන්න තරම් ශක්තිය අරගෙන ඇවිත් වෙන. ඒක අවදි කරගන්නේ නැහැ. ඉතින් අවදි කරගන්න නැතුනහම Tamanට අනර්ථය වෙන්න පුළුවන්. ඒ වගේම දේවදත්ත හාමුදුරුව ගත්තාම Tamanට විතරක් අනර්ථය නෙමෙයි අනුන්ටත් අනර්ථයක් කළා. ભેද බින්න කරලා සංඝයා ભેද කරලා තථාගතයන් වහන්සේ සමග ගැටිලා ඒ වගේම අනිත් අයට වැරදි අදහස් වපුරලා එතකොට සමස්ත ශාසනයකම කැළැල් ඇති කරන්නට මහා අපරාධ සිද්ධ කරගත්තා. ඒ වගේ ලෝකේ කොච්චර ධනය තිබුණත් බලය තිබුණත් හැකියාව තිබුණත් දැනුගත්කම් තිබුණත් තනතුරු තිබුණත් පරිවාර සම්පත්තිය තිබුණත් අපි ලෝකේ බලවතුන් කියලා මහා කීර්තියක් ලැබිලා තිබුණත් ඒ බලය හැකියාව පාවිච්චි කළ යුත්තේ කෙසේද කියලා තීරණය කරගන්නට බැරුව අපි හිතන විදිහට හැමදෙනාම අනුගත වෙන්නට ඕන එසේ නොවෙනවනම් හොඳින් හරි නරකින් හරි අපට අනුගත කරන්නට ඕන කියලා ඒ පොඩි පොඩි රටවල් ඔවුනොවුන් ගස්ඨණය කරලා යුද බිය අවුලවලා තමන්ගේ ආයුධ ටික විකුණගෙන ඊට පස්සේ උපායශීලීව ඒ අය රෝගී කරලා ඊට පස්සේ තමන්ගේ බෙහෙත් ටික විකුණගෙන ඒ අයගේ කෘෂිකර්මාන්තේ විනාශ කරලා ඊළඟට තමන්ගේ පොහොර ටික කෘෂිකර්ම උපකරණ ටික විකුණගෙන මේ මට්ටමට ලෝකයේ මහා සැලසුම් සහගත අපරාධ සිද්ධ කරන්නට පෙළඹෙන්නේ. එයි සාංශාරික පුණ්‍ය ශක්තියෙන් ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය ගුණනුවණ අවදි කරගෙන ස්වභාවිතයට යොමු කරනව වෙනුවට අවභාවිතයට ලක් කරන්නට පෙළඹෙනවා ගුණනුවණ සති සම්පජඤ්ඤය අවදි කර නොගැනීම නිසා එනිසා අපි මා